හොඳයි සින්වත්නි සාවධානව මේ කියන දේ අහන්න. අපි විදර්ශනා භාවනාවට අවශ්‍ය අත්‍යවශ්‍යම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන දේශනා මාලාවේ දෙවන දේශනාව අද මේ පවත්වන්න හදන්නේ ගිය පොදින අපි විස්තර කළේ සති සම්පජඤ්ඤය පිළිබඳවයි. අද නාම රූප ගැන අපි පැයක පමණ දේශනාවක් කාල වේලාවට අනුව කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පැයකදී ඒ දේශනාව විවර කරන්නට නැහැ වුණොත් ඊළඟ දවසට ඉදිරි කොටස පවත්වන්නට අපි අදහස් කරනවා. එතකොට නිවන් යන නිවන් යාමට උත්සාහ කරන කවරෙකු හෝ විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කරද පිසුයි පළමුවම දැක්කෙන විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. නාමයක් රූපයක් වෙන් කරලා දක්නා නුවණ. මේ නාම රූප කියන එකේ තේරුම ඉස්සලා තුන්වෙන් කියලා පසුව ගැඹුරු විස්තරයක් අපි විස්තර කරනවා. දැනට හිතා ගන්න නාම රූප කියන්නේ රූප කියන්නේ මේ රූප ගොඩටය නාම කියන්නේ පිටතේ කියලා. සිතයි කයයි කියලා දැනෙන සාවකාශයෙන් තමයි. එතකොට මේ නාම රූප පරිච්ඡේදය සිත සහ කය වෙන් කරලා දක්නා නුවණ ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් මතුවලා පෙනෙන විට මේ නාම රූපයන් කෙරෙහි තියෙන මුලාව අපිට ඉවත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි මේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීම මමෙක් ඉන්නවා කියන හැඟීම පවත්න්නේ මේ නාම රූප දෙකේ දෙන්වෙන්න පවත්නා ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා. වේගවත් වැඩි නැහැ නේද? එතකොට දැන් මේ නාමය සහ රූපය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. නාමය නිසා රූපය පවතිනවා. රූපය නිසා නාමය පවතිනවා. උදාහරණයක් අපි කියවොත් දැන් මෝටර් බයිසිකල් එකකින් එන මිනිස්සෙක් ඒ මිනිස්යා එන්නේ කුමකින්ද කිව්වොත් අපිට උත්තරය දෙන්න පුළුවන් මෝටර් බයිසිකල් එකකින් කියලා. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කුමක් නිසාද කිව්වොත් අපිට කියන්න වෙනවා මිනිසා නිසායි මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ. මිනිසා නිසා මෝටර් බයිසිකල් එක යනවා මෝටර් බයිසිකල් එක නිසා මිනිසා ගමන් කරනවා දෙක එකිනෙකට සම්බන්ධයි අන්‍යෝන්‍ය වශයෙන්. ඒකට කියන්නේ අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යේ කියලා සූවිසි ප්‍රත්‍ය විස්තර කරනකොට අපි දන්නේ ඒවා විස්තර කරන්නේ මේ ශ්‍රීදානමය. එතකොට මේ නාමයේ සහ රූපයේ එකිනෙකට සම්බන්ධව පවතිනවා හරියට එකිනෙකට හේත් වෙලා තියෙන දී දෙකක් වගේ. ඒ කියන්නේ දෙපැත්තෙන් මුදුනේ හේත් වෙලා තියෙන දීයකින් එක ලීයක් ගත්තොත් අනිත් දීය හදාගෙන හැරෙනවා. මේ වගේ මේ නාමස්කන්ධයෙන් රූපස්කන්ධයයි නාමස්කන්ධයයි ගෙන්නුනාට පස්සේ අපට වෙන්නේ ඉතින් මේ මම කියන සංස්කන්ධය අත්හරින්නටයි. ඉදං වත යං ආයෝ පටවින් අදේශන්ති සුද්ධෝ අපේත විඥානෝ නිරත්තං පරිණිරං ඒ කියන්නේ වැඩි කල යන්නටම මත්තෙන් මේ ශරීරය අචින්නත යංකායෝ මේ කය වැඩි කල්ලන්නට මස්යෙන් අතිලංත යංකායෝ මේ වැඩි කයක් වැඩි කල්ලන්නට මස්යෙන් පිටින් ගැලවෙන එදාට පඨවින්න දෙසිස්සති පොළොව මට කඩාගෙන හැරෙනවා සිද්ධෝව පීත විඥානෝ නිරත්තං කලින්ගරන් විඥානේ විරුද්ධ වෙච්ච නිසා මේක දී කැබල්ලක් වගේ අපිට සිහි කරන්නට වෙනවා. ඒ නාම රූප දෙකේ සම්බන්ධය දිදී යාම නිසා උද්ගත වෙන සත්‍යයක්. එතකොට මේ නාමය සහ රූපය කියන එකේ කෙටි අදහස වශයෙන් කය සහ සිත කියලා අපි ගණන් ගත්තට ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියනකොට භාවනාව දියුණු වෙලා සිටින මේ සිංහත් අයට මේක නම් සුළු දෙයක් කියලා කියනවා ඇති. හේතුව ධර්මක දැනුමක් තිබෙන නිසා ඒ වැරදි මානගත මාන සහගත හිත ඉවත් කිරීම සඳහා සුළු වචනයක් කතා කරනවා මේ නාම රූප පරිච්ඡේදයේදී මේ කය සාසිත කියන එක අපිට බෙදන්නට පුළුවන් අජ්ජත්තික බාහිර වශයෙන් ඒ කියන්නේ දැන් මම කතා කරනවා නම් මේ සම්මුති භාෂාවේ විස්තර කතා කියන්නේ මේ රූප කොටයි මේ සිතයි අධ්‍යාත්මිකයි ආධ්‍යාත්මිකයි මේ කින්වත් අය වුණ පරිපාහිරයි බාහිරයි කියලා මුල් වශයෙන් අපට අවබෝධ වෙන්නේ. මේ தත්ත්වය භාවනාව දියුණු වේගෙන යනකොට උද්දේශය ගැඹුරින් අපට අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේක නම් ගැඹුරුම කාරණයක්. රූපය කියන්නේ නාමයේ තුල තියෙන එකක් කියන එක. මේක වැටෙන්නේ නැති වෙයි මම විස්තර කරන්නම් ටිකක්. දැන් අපේ සිතට අරමුණු නොවන කවර රූපයකින්වත් ඇති වැදගත්කමක් අපිට නැහැ. කොච්චර ලස්සන රූපයක් වුණත් කොච්චර වැදගත් දෙයක් වුණත් කොච්චර වටිනා දෙයක් වුණත් ඒ පිළිබඳව අපේ සිත් પરම්පරාවක් පහළ වුණොත් පමණයි ඒකේ අගයක් අපට තියෙන්නේ. දැන් උදාහරණයකට කියමු ලෝක රූප සුන්දරියක් ඉන්නවයි කියමු. ඒ ගැන මගේ හිතක් පහළ වුණොත් තමයි ලෝක රූප සුන්දරියගේ වටිනාකම මේ සංකාරයේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ සුන්දරිය ඒ පාඩියේ ඒ ඇති මේකේ චිත්ත પરම්පරාව මින් ඇති කිසිම සංසන්දයක් නෙවෙයි. මේ පින්වත් අයගේ ගෙවල් දොරවල් දැන් කොච්චර වටිනා වුණත් ජීවෙන්නේ නැතිකොට ඒකේ අගයක් නැහැ ජීවීම තුළින් පමණයි මේ රූපවලට අපි අගයක් ආරෝපණය කරගන්නේ. එතකොට මෙන්න මේ හිතට වැටෙන්නේ නැති රූප කිසිම වැදගත් භාවයක් නැහැ. මේ රූපේ කුලිතරම් රූප තිබුණත් කුලිතරම් නාම තිබුණත් අපේ හිතට අරමුණු වෙන්නේ නැත්නම් ඒ වෑයින් කවරනම් අර්ථයක් අපට තිබෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මෙන්න මේ தත්ත්වය පැහැදිලි වෙනකොට මේ බාහිර රූප සිත තුළ ඇඳී යන රූපයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ කියනවා ලේසි මේ ගැන කරනවා කියලා ඉවරනේ. ඒකට උදාහරණයක් මම කියන්නම්. දැන් අපි කැඩපතකින් කණ්ණාඩියකින් මූණ බැලුවොත් අපට පේනවා අපේ කායාව. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මම තමයි ඇතුලේ ඉන්නේ කියලා. එහෙම හිතන්න පුළුවන්. නමුත් ටිකක් මොලේ තියෙන කෙනෙකුට පේනවා මේ මම නෙවෙයි ඇතුලේ තියෙන කායාවකුයි මට මේ පේන්නේ කියලා. මුලාව ටිකක් ඉවත් වෙනවා. තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඡායාව තමයි දැන් පේන්නේ කියලා. ඊටත් එහා ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට සමාධිය දියුණු වෙච්ච කෙනෙකුට පේනවා කණ්ණාඩිය තුල පිළිබුවන ඒ ප්‍රතිබිම්බය නෙවෙයි අපට තියෙන්නේ මුලේ හෝ හදවතේ ඒහා සමාන පිළිරුවක් මානසික මනෝ නිමිත්තක් සටහනක් පහළ වෙනවා ඒ සටහනයි තියෙන්නේ කියලා. හරියට දිය බඳුනක දිස්සෙන රූපයක් වගේ මේ පෙනෙන හැම රූපයක්ම මුලේ සහ හදවතේ දිස්සෙන්න පටන් ගන්නවා ගැඹුරු සමාධිමත් සිතකට ඒක පේනවා. අන්න ඒ නිමිත්ත තමයි අපට රූප වශයෙන් අරමුණු වන්නේ අපේ සිතට. එහෙම සිතට අරමුණු වෙච්චි නැති රූප අපට වැඩක් නැහැ. අරමුණු වෙච්චි රූප තමන්ගේ ආධ්‍යාත්මිකයි අරමුණු නොවිච්ච රූප බාහිරයි කියලා කියනවා. මේ මම කීවේ නාම රූප පරිච්ඡේදයේ සුදුයෙන් හිතන නිසා ඒක මඟහැරීමට වටින කීපයක්. ඊටත් එහා භාවනාව දියුණු වෙනකොට මේ தත්ත්වය තවත් ඉක්මවා ගිහින් අධ්‍යාත්මික බාහිර කියන දෙහිදේ තවත් ගැඹුරටපත් වෙනවා විශේෂයෙන්ම අරහත් ඵල චේතෝ විමුක්තිය විමුක්තියට උදාගත වූ පුද්ගලයෙක්ගේ සිත සම්පූර්ණයෙන් නොසලී ගමන් කරන ඒක එක විදිහටම පවත්නා චිත්ත ධාරාවක් අතක් මුලක් ඇතිවීමක් නැතිවීමක් නැතුව අකුප්පා නොතලී පවත්වන චිත්ත පරම්පරාවක් උද්ගත වෙනවා. මේ චිත්ත පරම්පරාවෙන් පරිබාහිර සෑම දෙයක්ම. ඒ කියන්නේ මේ රූපස්කන්ධයත් වෙනත් ඔක්කොම වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ධර්මන් අර සිටින් බාහිර ධම්මල් බවට පේනවා එතකොට අර විමුක්ති චිත ආධ්‍යාත්මික එකක් තමන්ගේ ශරීරයත් සහිත තමන්ගේ මනසත් සහිත සකල රූපයේම බාහිර ධර්ම වශයෙන් පිළිගන්නේ. ඒක නිසා මේ නාම රූප පරිච්ඡේද ඥානය ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට එන්න එන්න අපට අවබෝධ වෙනවා. ඒක නිසා මේ කියන කතාව කවුරු සාවධානව හතන්න. එතකොට දැන් කියන්නේ ලිහිල් කරුණු ටිකක්. අපි නාම රූප කියනක විස්තර කරන්න බුද්ධ භාෂිතයක් අරගෙනම කියමු. හතමංච වික්කවේ නාමං නාමංච රූපංච. නාමයක් රූපයක් කියන්නේ කුමක්ද මහණෙනි? එතෙන්දී දේශනා කරනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ අභිසමය සංයුත්තේ කජ්ජනීය සූත්‍ර කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කතමන්ත වික්‍රේ නාමං රූපං කතමන්ත වික්‍රේ නාම රූපන් ඒ දෙඋත්තරේ දෙනවා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාම සත්තාරෝ මහා භූතාච චතුන්නම් මහා භූතානං ච උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉතේ ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති වික්ඛවේ නාම රූපං මේ දේශනාවේ තේරුම මේකයි මොකද්ද නාම රූප කියන්නේ ඉස්සෙල්ලා නාමයෙන් කියන්නේ ඒක නිසා නාමයෙන් විස්තර කරනවා වේදනා අපේ කයට හෝ සිතට හෝ දැනෙන වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව නාමයක් අපි ගිය සතියේ හෝ ඊට පෙර සතියේ මේ වේදනාව විස්තර කළා දුක් ආකාර ප්‍රභේදගත කරලා වේදනා දෙකක් වශයෙන් තුනක් වශයෙන් පහක් වශයෙන් 6ක් වශයෙන් 18ක් වශයෙන් 36ක් වශයෙන් 108ක් වශයෙන් නුෙක් ආකාර බෙදීන් සහිත වේදනාවක් වෙනවා මේ සියලුම වේදනාවල් නාම ගොඩටයි වැටෙන්නේ ඊළඟට වේදනා සංඥා සංඥාවල් කියන්නේ මොකද්ද අපි හඳුනා ගන්න දේවල් සංඥා වර්ග කීයක්ද හයක් රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා, ශබ්ද සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ අපි යම් කිසියකින් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම නාම ධර්මයක්. කනට සද්දයක් අහලා ඒ සද්දේ හඳුනා ගන්නවා නම් ඒක නාම ධර්මයක්. අන්න ඒ වගේමයි නාසයේද ගඳ සුවඳක්, දිවට රසක්, කායට ස්පර්ශයක්, මනසට ධර්මයක් යන අරමුණු අරමුණු වීම නිසා අපි මේ දේ හඳුනා ගන්නවා නම් සංඥාවක් ඇති කර ගන්නවා නම් ඒ සංඥාව නාම සංඥාව. ඊළඟ එක චේතනා. චේතනා කියන්නේ යම් සිතුවිල්ලක්. අපේ සංස්කාරණයේ තුන යම් සිතුවිල්ලක් පහළ වෙනවා නම් ඒක නාම ධර්මයක්. ඊළඟ එක පස්සෝ. පස්සේ කියන එක නම් ටිකක් ගැඹුරු විස්තරයකට බහින්න වෙනවා. මොකද මෙතන නාමයේ විස්තර කරන පස්සෙයි බුදුරජාණන් වහන්සේ ගත්තේ. පස්සේ කියන වචනේ නාමයයි රූපයයි දෙකම කැටි වෙලා තියෙනවා. ඒ කියන්නේ මම නිතරම කියපු කතාවක් අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කියන කතාව චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං සින්නම් සබ්දති පස්සෝ කියලා එහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානේ ඇති වෙනවා ඒ තුනේ එකතුව පස්සයයි කියලා කතා කරනවා. එහෙනම් එතකොට ඇහැ රූපයක් අපිට පෙනෙන රූපයක් රූපයක් චක් විඥාන නාමයක් ඔය තුන නාම රූප දෙකම එක කියලා පස්සේ කියන. ඒක නිසා මෙතෙන්දී පස්ස කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කිරීමෙන් අදහස් කළේ අර විඥාන 6 මොනවද? එහෙන් රූපයක් දැක්කහම දකින්න සිට කනින් අධ්‍යක් ලැබුවාම පහළ වෙන සිතක් නාසයෙන් ගඳ සුවඳ දක්වාම ඒ වගේ තියෙන දිවෙන් ශරීරයෙන් මනසින් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන හය ගෙනින්නේ නාමස්කන්ධ වලට. ඒක පැහැදිලි. ඊළඟට මස්සෝ මනසිකාරෝ මෙනෙහි කිරීමක් ඇතනම් ඒ මෙනෙහි කිරීම නාම ධර්මයක්. මේවා පිළිබඳ විස්තරයක් අපි පසුවට කරනවා. මෙතෙන්දි කියන්නේ කුතින්ම කියනවා නම් නාම කියලා සිතත් සිතට දැනෙන නිවන හැර අන් සියලුම ධර්ම නාම කියලා අපි පළමුවෙන් හිතාගමු. මේ නාම රූප දෙක නොදක්කම නිසාම අපි නොයෙක් පැටලිවිල පැටලෙනවා. අර මේ හිතපු හාමුදුරු කෙනෙක් පොතක් ගහලා තියෙනවා බල ධර්ම කියලා. ප්‍රඥා බලය කියන්නේ මේ ධාතුව කියලා මේ ඉස්කෝලේ ළමයින්ද පාසල් ළමුන්ට බෙදා ගන්න කොටක් ඊයේ පෙරේදා නිකුත් වුණා. ඇත්ත වශයෙන්ම මේ නාම රූප අවබෝධයක් නැතිකම නිසා මෙවැනි වැරදි අවබෝධ දක්වනවා ලෝකයක් ප්‍රඥාව කියන්නේ ලේ ධාතුයි කියලා උගන්වලා ඔප්පු කරලා විද්‍යාවේ ඉතින් මම ජීව කීපයත එහෙමනම් අපි බ්ලඩ් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරමු ඒ කියන්නේ මේ ඇඟිල්ලේ අරන් තව ඇඟක ලේ දාන්න පුළුවන් මෝඩයෙකුගේ ලේස්කක් දාපුවාම ඥානවන්තයෙක් මෝඩයා වෙනවා කවනම් වෙලා ඒක නැත්නම් මෝඩයාගේ ලේසිකට ඥානවන්තයෙකුගේ ලේසිකක් දාපුවාම මෝඩයා ප්‍රඥාවන්තයෙකුට කරන්න පුළුවන් මේ මම කියවේ කාටවත් පහර ගැදීමද නෙවෙයි නාම රූප දන්න එකම නිසා පැටලෙන පැටලිල්ල පෙන්වා දීමට මෙතෙන් දෙක පින්වතෙක් අහනවා මගෙන් මේ ස්වාමීන් වහන්සේ මේ අවිද්‍යාව කියන්නේ සතර මහා භූත දෙකයි මම මේකට දුන්න උත්තරේ අවිද්‍යාවෙන් පිටලා නඟපු ප්‍රශ්නයක් කියන එක. මේ නාම රූප දැනෙති නිසා. ඉතින් මේ චිත ගැන අපි කතා කළා ඇති පසු ඒක විස්තර කරනවා. දැන් අපි බලමු රූප කොටසද මේක ටිකක් සාවධානව ගැඹුරින් අසන්න. එතකොට රූප රූප කියන්නේ මොනවද? රුප්පති දිගෝ වික්ඛවේ තස්මා රූපං දිප්පති. කේන රුප්පතේ සීතේන රුප්පතේ ඉන්දීන සිප්පති විපාකායති දුප්පති විගක්ඛායති දුප්පති දන්තමගද වාතාත ප්‍රතිරින්සත සංපස්සේන දුප්පති දුප්පදීතිකෝ වික්ඛවේ සත්මා සූපං රුච්චති මේ බුදු ඥානන් වහන්සේ රූප විස්තර රූප කියන්නේ මොනවද කියන විස්තර කරන්න ගල දේශනේ මේ රුක්මනේ හැපීම නිසා විරුද්ධ ප්‍රත්‍යයකට පත් වෙන යම් ධර්මයක් ඇතනම් ඒකට අපේ රූප කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් ඉටිපන්දමක් ගත්තොත් ඉන්ද්‍රට ලං කරපු ගමන් විරුද්ධ ධර්මයේ දෙක්කෙච්ච ගමන් ඉටිපන්දම උණු වෙලා ගියලා යනවා. ඒක වෙනස් රූපයකටපත් වෙනවා. මෙන්න මේ වාගේ වෙනත් දේවල් ගැටීම නිසා ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් රූපයකටපත් වෙන යමක් තිබේ නම් ඒකට අපි කියන්නේ රූප කියලා. මොනවැන්ද මේවා වෙනස් වන්නේ? සීතේන විරුද්ධ දේසී තනිකත් අපේ දන්නවනේ තීත හැදුනාම අපේ ඇඟ වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉරිකඩු පිපිලා ඇඟ නිල් වෙලා ඈ හැලි වැටිලා ඒක වෙනස් වෙනවා. මුන්නේ දෙන්නේ උෂ්ණත්වේ නිසා වෙනස් වෙනවා. දාඩිය දාලා මූණවල් කළු වෙලා නේද? ඒවත් වෙනස් වෙනවා. ඊළඟට jigacchāya piruppati vipātāya piruppati බඩගින්න නිසා රූපම මොකක් බඩගින්න දැනුනොත් තමයි තේරෙන්නේ මේ බමලානික වෙලා ඇඟ දුර්වන්න වෙලා යන ආකාරය. විපාසායති වද්ද විපාසං විසාසෙන ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ දංශ මකත වාතාත ප්‍රතිශිෂ්ඨ සම්පස්සේන පීරුප්පති මේ මෙති මඳුරුවන් කැපීම නිසා වාතයේ හැදීම නිසා අවුරස්න හැදීම නිසා වාතපසිරිස්සක සත්‍යයන් ආදී සත්‍යයන් දැක්ක කිරීම නිසා මේවා වෙනස් වෙනවා මෙන්න මේ වෙනස් වෙන ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් වෙන දෙවිනුයි රූප කියලා කියන්නේ ඒ රූප කියන වචනේ බුදු පියාණන් වහන්සේ දැක්වූ අර්ථ නිරූපණය. අදහස. එතකොට මොනවද රූප කියන්නේ? අර රූප කියන්නේ ඇයි කියන එක උත්තරේ. අර මේ රූප කියන්නේ මොනවද? චක්කාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේ මහා භූත හතරක්. සහ මේ මහා භූත රූප හතර නිසා පන් උපාදාය රූපය. මොනවද මහා භූත හතර? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් විද්‍යාව ඉගෙන ගන්න මේ ළමයි ඉන්නවා දන්නවා ඇති. ඒවා තමයි මේ අපි කතා කරන්නේ පඨවි, ආපෝ ආදී වශයෙන්. මේවට මහා භූත කියන එකේ තේරුම් රාශියක් තියෙනවා. අපට ගැළපෙන ඉතාම හොඳ තේරුම තමයි නොඑක් ආකාර සත්‍යයන් වශයෙන් පින්නලා, ගැහෙනුන් වශයෙන් පින්නලා, ඊසුන් වශයෙන් පින්නලා, නොඑක් වස්තු වශයෙන් පින්නලා අපි මුලා කිරීමට සමස්ත රූපයක් මේ ධාතු කොට ඇතුළේ කියන මේ කොටස් හතරයි. ඇත්ත වශයෙන්ම ඒවට සමත් කිරීමේ සත්‍යයක් නැහැ. අපේ තියෙන නොදක්කම නිසා අපි ඒවෙන් පැවැදෙනවා. මේ මහා භූත රත්න හතරේ එක්තරා ලක්ෂණයක් තමයි මතු පිටින් ඕනෑම රූපයක් ආවම උපමට්ටම් වෙනවා. දැන් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් මතු පිට පොත්ද හොඳට සිනිදුවට ලස්සනට තියෙනවා. දැන් අර පේන තැඹිලි ගෙඩියක් ගත්තොත් උඩ පේන තැඹිලියේ උඩ හොඳට මුද්දුවට තියෙනවා. මල් පෙත්තක් ගත්තත් එහෙමයි අපේ අංකඩයක් ගත්තත් වෙන්නේ. අපි මේ ලස්සනයි ලස්සනයි කියලා තැඹිලි පාටයි කියලා හිතාගන්න ඒවා මට ඉස්සර හිතුණා. මේ තැඹිලි පාටයි කියන ලස්සන මේ අදෝජියල තියනා නේද ඔය පාටන කියලා. තැඹිලි පාටයි කියලා අපි මේ රැවදෙන පාට ලක්ෂණ සමහර අදෝජියල තියනවා නේද කියලා මට හිතුණා ඉස්සර. එතකොට ඒක මේ පරිබාහිර කතාවක්. හොඳයි. එතකොට මේ රූප ගොඩක් ඒ ආකාරයෙන් මතු පිටින් උපමට්ටම් දී ජීවන නිසා අපි එක්කටකින් පැරගෙනවා. අනිත් පැත්තෙන් මේ රූප ගුටවල් වශයෙන් දින නිසා එක්තරා සධානකට දින නිසා අපි ඒවට නැවතෙනවා. දැන් කිසි උදාහරණයක් කිව්වොත් අපි හිතමු වේදනේ වැඩිහිට උපාද සම්මල නිසා අපි හිතමු පිටි ටිකක් හාල් පිටි ටිකක් බෙදලා ඒකට සීනි ටිකක් දාලා එහෙම නැත්නම් ওই තේම මොනවා හරි පැණි ටිකක් දාලා හතර සිදියද කැපුවොත් නිකම් වෙයි. නිකම් මුල් විදියට කැපුවොත් අපි ඒවට වෙන නමක් කියනවා. ඒක ගුලි කළොත් එහෙම ඒ පිටි ටිකම අපි ඒවට තවත් නමක් කියනවා. හැබැයි එකම පිටි ටික අර ඇදේ අණුව අපි ඒවට නම් දෙකක් කියනවා අලුවා නැත්නම් ලංකලා. ඉතින් අලුවා කියනකොට ඒකට ටිකක් ගාම්භීරත්වයේ සුද්ධාන ටිකක් උසස් භාවයේ. අංගලාදී වල පහත් භාවයකට දානවා දෙකේම තියෙන අර අපි එකතු කරපු පිටි ටිකයි සීනි ටිකයි අර පිසිලිච්ච පිටි ටික අර පැණි ටිකෙන් එකතු වෙලා තියෙනවා හැඩයට අනුව අපි මුලා වෙලා අපි මුලා කරලා තියෙනවා මේ தත්ත්වය මේ ඔක්කොම ධර්මයන්ට පොදුයි එකකට නෙවෙයි අපි මුලා කරනවා මේකට කියන්නේ අනිත් එක ඒ සටහන අනුව අනිත්‍ය බොඩවල් වශයෙන් පෙන්නලා අපි මුලා කරනවා මේ රූප කොටස්. ඒවා පැහැදිලි අවබෝධයක් කියන්න ඕනේ මොකද රූපස්කන්ධය ගැන සම්පූර්ණ අවබෝධයක් නැතුව රූපස්කන්ධයේ තියෙන ඇලීම අපිට ඉවත් කරන්න බැහැ. ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් පමණයි රූපස්කන්ධයේ කෙරේ තියෙන අපේ මේ කිසිකම අයින් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ කිසිකම අයින් කරන්නට යථා භූත ඥාන දර්ශනේ ඇති කර ගැනීමට ඒ කියන්නේ ඇත්ත ඇත්තකින් දැකීමට මේ කරුණ අපට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ කියන කරුණ තේරෙනවද? එතකොට මේ රූප කොටස් මම එදා කිව්වා ඝන සංඥාවකින් වැහිලා තියෙනවායි කියලා. හේතුව දැන් උදාහරණයකට අපි එදා කිව්වා බඩොල් කැටයක් ගන්නවා අපිට ඒක gadol කැටයක් කියලා ලෝකයට පෙන්නනවා. gadol කැටේ නම් ගෑ ගහලා කියන්නේ නෑ මම gadol කැටයක් කියලා. නමුත් අපේ හිතින් ඒක gadol කැටයක් කියලා සංඥාවක් ඒකට අලවනවා. අපි මේ gadol කැටේ සම්පූර්ණයෙන්ම කුඩු කළොත් අර අපට ඇතිවෙන්නේ පස්කුඩු ටිකක් gadol කියන සයික නැති වෙනවා. අර පස්කුඩු ටික එක්තරා ආකාරයකට හැඩයකට පිළිදලා තියෙන නිසා අපි ඒකෙන් පැවතෙනවා මෙන්න මේව වස්තුවක් කියනයි කියලා. මේකට තමයි කියන්නේ ඝන සංඥාව කියලා. මේ ඝන සංඥාව අපි කඩන්නට ඕන භාවනාවෙන්. ඝන සංඥාව කඩා බිඳෙහිලන්නේ නැතුව අපට මේ නිවන් මඟෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට හම්බවන්නේ නැහැ. ඒ ඒ ආකාරයෙන් බාහිර වස්තුන්ට අපි නොඑක ආකාර ලේබල් වලවනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරම සෑම ධර්මයක් තුළම පවතිනවා. දැන් උදාහරණයකට මේ ගහක අමු කොළයක් ගත්තොත් සෑම වස්තුවකම ඉඳලා කියනවා. උදාහරණයකට මේ අමු කොළයක් අපි ගන්න කියලා එහෙම කියන්නේ අපි පටන් ගත්තී මේ කොළයක් හලලා ඒක මිරිකුත් කොළේ විසීම තියෙනවා. හරි. මේ කොළයක් අරගෙන ඒක තලලා අපි නිවිකොත් ඒකේ කිසිම ගතියක් තියෙනවා, තෙතමනයක් තියෙනවා. ඒ කොළේ තුල අපට ආපෝ ධාතුව තියෙන බව තේනවා. ආපෝ ධාතුව කියන්නේ යමක තියෙන තෙතමනය. පොත්වල තියෙන්නේ වැగిරෙන ගතිය කියලා ඊට වැඩි සුදුසුයි යමක තියෙන තෙතමනය ආපෝ ගතිය කියලා හිතාගන්න ඕනේ. එතකොට ඒ කොළේ යම් කිසි සීතලක් හෝ උෂ්ණයක් තියෙනවාද දැල්නකොට දැනෙනවා. අන්නේ සීතල සහ උෂ්ණයට කියන්නේ තේජෝ ධාතුව කියලා. ඒ කොළේ තියෙන ඒ ඉස්ම ටික ඉවත් කළාට පස්සේ අපට ඉතුරු වෙන්නේ රොඩු ටිකක්. ඒ රොඩු ටික ඒකෙත් තම වතුර කොටස් එහෙම තියෙන අන්තිමට ඉතුරු වුණොත් වතුර ගොඩක් පටවි කියලා සඳ ගතියටපත් වෙනවා. මේවෙන් තමයි ඒ අපුලී පිංගිලා තියෙන්නේ වායෝ ගතියෙන්. මේ විදිහට මේ සතර මහා භූතයන් එකතු වෙලා මේ බාහිර ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රූප කොටස් හතරේ සංයෝගයේ මත ඒවැ පිහිටන පාට ආදී වෙනස් වෙනවා. දැන් මේ පාටල්ලම දන්නවා ඇති නිල් පාටත් සතු පාටත් එකතු කළොත් දම් පාට වැනි වෙනස් පාටක් හැදෙනවා. රහ පාටක්, කළස් පාටක් එකතුව කොළ පාටක්, වෙන පාටක් හැදෙනවා. මේ විදිහට මේ ධාතු සම්මිශ්‍රණය නිසා වචන ධාතු එකතු වී සංයෝග වීම නිසා අපට මේ වස්තුන් වල තියෙන විවිධ පාට කෙනෙන්ද පටන් ගන්නවා මල් වල විදි වල එහෙමයි මේවට ඇත්ත වශයෙන්ම තියෙන්නේ ධාතු කොටස් හතර අපි නොයෙකි ලේබල් ඒවට අලවනවා සම්මුතියක පිළිදලා ඉඳගෙන ඒ කියන්නේ එකම පොල් ගහක් ගත්තත් අපි නම් කරනවා මේක තැඹිලිය මේක කුන්දිරාය මේක කරකය මේක මේකය කියලා. නොඑක ආකාර ලේබල් අපි ඒවට අලවනවා. කොයි ලේබලේ කොයි විදිහට අපි ඇලෙව්වත් ඒවැය පවතින්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායු. මේ සතර මහා භූතයන්ගේ ස්වરૂපයේ බාහිර වස්තුවල. එතකොට ඒ බාහිර වස්තුවල තියෙන සතර මහා භූතයන් ඇත්ත ඇති හැටියෙන්ම දැක්කොත් අපට අර තියෙන සංඥාවල් ලොක්කම ඒ කියන්නේ නොඑක් දේවල් හඳුනා ගැනීමට අපි දාපු සංඥාවල් ලොක්කම අපේ සිතේ තුල පවතින ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ තුළින් ඉලිහි යනවා. ඒ කියන්නේ මේ සංඥා අපි හිතින් ඇති කරගත්තු දේවල් මේවැ සත්‍යයක් නැතය මේවැ පවතින්නේ සතර මහා භූත පමණක් කියලා. තවත් ටිකක් එහාට යනකොට පඨවි කියන්නේ අපි දාගත් සංඥාවක් ආපෝ කියන්නේ සංඥාවක් තීජෝ කියන්නේ සංඥාවක් වායෝ කියන්නේ සංඥාවක් කියලා ඒ සංඥාවත් අපිට නිරුද්ධ කරන්නට පුළුවන් මේ බාහිර ලෝකයේ තියෙන සියලුම සම්මුති මෙන්න මේ විදිහට කඩාගෙන පිළිගෙන හැදහැලෙනවා එක්තරා අවස්ථාවකදී ඇත්ත ඇති සැකයෙන් දක්නා යථාභූත ඥාන දර්ශනය තුළින්. එතකොට මේ බාහිර ලෝකය ගැන අපි කතා කළා ඇති අපේ ලෝකය ගැන අපි කතා කරමු මොකද්ද මේ අපේ ලෝකය මේ තියෙන අභිහයක් විතර උසට දිගට පළලට හරහට මේ පංචස්කන්ධ ලෝකය ගැන මේකේ රූප කොටස් 42ක් තියෙනයි කියලා පොත්වල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ තවත් අයෙක් ආකාරවලට බෙදලා 190 ගණන් තියෙනවා එවැනි විස්තරයක් කිරීමට මා සූදානම් වන්නේ නැහැ. ඒ මොකද ඒකෙන් ප්‍රයෝජනයක් නොවන නිසා. මේ කොටස් හතර ශරීරය නිර්මිත වී ආදී ආකාරය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි කියමු. මේ කවුරුත් වැඩිහිටි පින්වත් අය දන්නවා ඉස්සල්ලාම මෞහුසයකට පහළ වෙනකොට මේ දිගට හරහට තියෙන මේ හැඟේ දාතිුණාද කියලා. ඇත්ත වශයෙන්ම මවගේ සහ පියාගේ දහස් කොටස් දෙකක් එකතු වෙනවා මේක ගැඹුරින් අහන්න ඈතින් නිකුත් වෙච්ච නිරුද්ධ වෙච්ච චුතිසිතක් සමගම ප්‍රතිසින්ද විඥානයක් ඇවිල්ලා එතන හෙට ගහිනවා එහෙදින්ද ඒ ප්‍රතිසන්ද විඥානේ එනකොටම අර කාගේවත් තියෙන රූප කොටස් මම මගේ කියලා මෝඩකමට අල්ලගන්න. උද්දට කල්පනාවෙන් අහන්නේ අම්මාගේ සහ තාත්තාගේ ජහජරා අසුයි කොටක් මම මගේ කියලා ප්‍රතිසන්දි විඥානයක් හර්ගත් ගමන් පහළ වෙච්ච ගමන් අල්ලගන්නවා. අභිධර්මයේ උගන්වනවා. සුද්ධාවාසයක උපන්න නාගාමී කුෂ්ඨලයේවත් ඉපදිච්ච ගමන්ම ඒ සිත පිළිබඳව සංහාව ජනිත කරන සිතක් උපදවා ගන්නවා. දැන් බලන්න කල්පනා කරලා අපි කොයිතරම් මුලාවකින්ද මේක හිස් පටන් ගත්ත තැනින්ම අල්ලගත්තේ මමයි කියලා මගේ කියලා. මේ தත්ත්වය හරියටම සමාධිමත් සිතකින් දකින්න පුළුවන් කොහොමද මේ ප්‍රතිසන්දිය ඇතිුනේ කියලා. සමාධිමත් සිතකින් කරන්නේ මෙහෙමයි අවුරුදු 30ක් නම් අවුරුදු 25ට 10ට 15 15ට 10ට 8ට 7ට වාගේ අඩු කරගෙන අඩු කරන තමන්ගේ ජීවිතේ පහළට පහළට ඉන්නවා. මුගේ දරුවෙකුගේ தත්ත්වයට ගන්නවා මවගේ කුස තුල මාස 8 නම් 9 8 7 6 5 4 3 2 1 සුමාන දෙක සුමානි දවස් 6 5 4 3 2 1 ඊළඟට ප්‍රතිසන්දිය ගෙනදෙන අවස්ථේ ආව අරගෙන මින්න පියාගේ ධාතු කොටස් අපි කියමු x කියලා මින්න මවගේ ධාතු කොටස් y කියලා මින්න විඥානය කියලා මේ තුන හරියට තුන් දෙනෙක් තුන් පැත්තට යනවා වගේ හදවත තුලින් පිළිඹුනොත් මේ රූප අල්ලාගෙන පවතින සිද්ද සම්පූර්ණයෙන් නිරුත් වෙනවා. අරූපාවචර බවට ඒ අරූපාවචර සිද්ද වුණත් සංකත ධර්මයක් කිය අනිත්‍ය දුක්ඛය අනාත්මය කියලා හිතන්න පුළුවන් වුණොත් ඒ සිද්ද නිරුද්ධ වෙලා අපිට එතන නිවන අවබෝධ කරගන්න එතකොට අපි කල්පනා කරන්න කුවාකවත් තියෙන කොටසක් මම මගේ කියලා පටන් ගන්නකොටම අල්ලගත්තා. ඒක වැඩුණේ කොහොමද? මේ හැස් කන්නාසා මේ මොනවත් එදා තිබුණේ නැහැ. අසුව මවගත් ආහාර නිසා මේක ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ ගහක ඉස්සල්ලාම ඉදුවන සිදුවන බීජේ නිසා කලින් නොතිබිච්ච අතුරු කිලි ආදී කඳවල් ආදී දේ කලින් නොතිබිච්ච අතුරු කිලි ආදී කඳවල් ආදී දේවල් වැඩෙන්නාසේ මේ ශරීරයත් අම්මා ගන්න මව ගන්න ආහාර තුලින් පෝෂණය වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. තවත් හේතුන් තියෙනවා කර්මජ ආදී වශයෙන් ප්‍රධානික ආහාර. එතකොට ඒවැ අයිතිය කාටද තියෙන්නේ කියලා බලන්න. ඒවැ අයිතිය තියෙන්නේ මවටත් නෙවෙයි මවගත්තු ආහාර වලට. මොනවද මවගත් ආහාර? ඒ ආහාර වලටයි ඒ අයිතිය තියෙන්නේ බලන්න මුලාව ටික ටික අපේ රූපස්කන්ධය තුළ ජනිත වෙන. මේක ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික යන්න යන්න ඩෙවලොප් මේ වැඩිලා වැඩිලා ඊට පස්සේ අස්කන්නාසා ආදීන්ද්‍රියම් පහළ වෙනවා. ඊට පස්සේ පහළ වෙන මේ රූප ගොඩක් පවතින්නේ මොකක් මතද? අපි කොච්චර මේක මමය මගේය කියලා අල්ලාගත්තත් කොච්චර අපි මේකට ඇලුම් කළත් කොච්චර මේක අපි නැලෙව්වත් කොච්චර සැනසුවත් අපිට ඕනෑ විදිහට ඒක පවතින්නේ නැහැ. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඈ ජරාවට පත් වෙන වෙලාවට ජරාවට පත් වෙනවා. මරණයට පත් වෙන වෙලාවට මරණයට වෙනවා. අපි කොච්චර මේකට ඇලුම් කළත් අපිට උරුණා විදිහට මේක පවතින ධර්මයක් නෙවෙයි. එහෙම තියෙද්දි අපි මේක ගන්නවා මම මගේ කියලා උපාදාන වශයෙන්. මේ නාම රූප ගැන අවබෝධය අවශ්‍ය වන්නේ මේ උපාදානයේ විරුද්ධ කිරීමයි. මේ නාම රූප ඥානයේ අස්මිමානයේ විරුද්ධ කිරීම දක්වාම අවශ්‍යයි. මෙලට නෙවෙයි. ඒක නිසා දැන් මේ රූප කොටස් අන්තිමේ මැරෙන මොහොත ගැන හිතලා බලන්න. දැන් මම මෙතන මැරුණොත් දෙලින්ම මේක මල කඳක් කරලා පැත්තකට කරනවා. කඩේ තියාගෙන මම යන්නේ නැහැ. වෙන ලෝකෙක උපදින කෙනෙක් නම් ඒ ලෝකෙට ඒක අරගෙන යන්නේ නැහැ. මේ පැත්තකට විසි කරලා දාන දෙයක් නේද මම කියලා මගේ කියලා ගැටි කියලා සම්බන්ධයි. මතු පිටින් හිතුවට බෑ අතුරෙන් පේනවා නම් සත්‍ය අනේ අපේ මුලාව අපිටම වැටෙනවා. දැන් මේ උල්ලෝසුව මම කියලා මගේ කියලා මෙතන ගන්න පුළුවන්. මම නැගිටලා යනකොට මේක පැත්තට දාලා යන්නේ. එහෙමනම් මේක මගේ කියලා ගැනීමේ අර්ථයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම එහෙම පිටින්ම 100%ක්ම රූපස්කන්ධය අතහරිනවා. මේක දැකලා මේ රූපස්කන්ධයේ ගොඩ නැගුණේ මොකකින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් මේ ධාතු හතර මූල ධාතු වලටම නැවත එක්වෙනවා. මේකත් විශේෂ භාවනාවක් ඒකිනුත් නිවන් අත්දකින්න පුළුවන් මේ කියන කරුණ. මේ අපි හිතමු උලම් කිරවපු බැලුම් බෝලයක් බැලුම් බෝලේ පිපුරපු ගමන්ම ඒක ඇතුලේ තිබ්බ කුණග පහාට දෙන්නේ. බාහිර වායෝ ධාතුවට එකක තියෙනවා. අපි හිතන්නේ මැරිච්ච ගමන්ම මේ බඩ එහෙම පැලුවොත් පැලෙනවා. පැලෙන සත්. මේක ඇතුලේ දින හුළඟ කොහාටද යන්නේ? බාහිර වායු දහස්වලට ඒක කියනවා. අපි කොච්චර මේ බඩ ඇතුලේ දින්නේ මගේ බඩ පුරවල දාලා පින්බිලා හැකිලිලා ආදී වශයෙන් ওই විදිහට කතා කළාට මේ වායු දහතුව වායු දහතුවමයි මැරුණට පස්සේ වායු දහතුව වායු දහතුව මේක කියනවා. ඒක පැහැදිලි වෙන්න ඕන. මොකද මේ රූපස්කන්ධය තුළ පවතින මුලාව නැති කිරීමයි මේ දේශනාව. ඊළඟට අපි හිතමු මේක මැරිලා කුණු වෙලා යනවා මේ පොළොව මත අපේ තියෙන දෙත ගතියට වැగిරෙන ගතියට ආපෝ ගතියට මොකද වෙන්නේ පොළොවට පුර උරා පුර උරා යනවා සංගුවක් ඒවා වාස්තු විවි වාස්තු විවි ඉහළ යනවා එතකොට පොළොවට උරාගත්තු දෙකක් දෙයක් නැවත වාස්තවයේ ඉහළට යනවා වර්ෂාවදී නැවත උල්හාපව වතුරට නැතිවෙනවා මේ මම මගේ කියලා කරේ ගහගත් මේ ආපෝ ධාතුව ආපෝ ධාතුවටම බාර දෙනවා. මුලාවකින් අපි මේවා අල්ලගන්නේ. ඊළඟට අපි ගන්න පටවි කොටස් මේක ශරීරයේ කුණෙන්න පටන් ගන්නකොට ඔක්කොම දීවි ජීවි මස් එහෙම දීවි ජීවි යනවා අන්තිමට ගිහිල්ලා ඇටකඩු ටිකක් සුදු වෙනවා ඇටකටුවලකින් අන්තිමට දිරලා දිරලා ගිහිල්ලා තියෙනවනේ අර චුන්නක ජාතානි කියලා වචනයක්. මොකද්ද? රතන සත්පට්ඨාන සූත්‍රයේ අල්ලු වාගේ බවට පත් වෙනවා. ඒකත් අන්තිමට යනකොට මොළොතම හැදෙනවා. Tamange මල්කුණ ගැන සිහි කරලා වායෝ ධාතුව වායෝ ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙනවා. පඨවි කොට ක්‍රමයෙන් ජීවිතයේ ඇට සැකින්ද දිස් වෙන තත්ත්වය උදා කරගෙන ඒ සෑම ඇටසැකිල්ලක්ම ක්‍රමානුකූලව නැවත නැවත නැවත නැවත පොළොවටම ඒ පඨවි කොටස් ක්‍රමානුකූලව පොළොවටම එක්වෙන ආකාරය දැකලා අන්තිම පරමාණු තත්ත්වයේ දේහ පොළොවට එක්ුණ අවස්ථාව දැක්කොත් සම්පූර්ණයෙන්ම රූප අතහැරලා සිතක් සහගත එකක් බවට පත් වෙනවා ඒකත් රූපාවචර සහගත සිතක් රූප අත්හැල අත්හැල සිතක් ඒ සිතේ අනිත්‍ය අනාත්ම දැක්කොත් ඒ සිතක් නිරුද්ධ කරන්නට අපිට පුළුවන් එදාට අපේ පිටද නිවන අදිනවා මෙන්න මේ විදිහට රූප කොටස් වල ඉදීම ඉදීමයි මෙරීමයි ගැන මේ මම කතා කළේ ඒ වේ තියෙන මුලාව නැති කිරීමට මේ රූප කොටස් වල මම කීවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක් මේකේ කියනවා කොටස් 20ක් කියලා පටවි ගන්න. මොනවද අපි කියනවානේ අර උපාසකම්ල එහෙම නවගුණ වල අරන් අත්දීමකින් කායකේ සලෝමන ප්‍රදන්තසතෝ සෝදන්දාන කලෝමා කේතා ආදි වශයෙන් අගෙන් ළඟට ඇටවල නවගුණ වල ගනිනවනේ ඒකේ තියෙන ප්‍රධාන කොටස් 20 පළමු කොටස් 20 කේසා ඉඳලා මත්තලුංගම් කියන කස්සේ දක්වා පවර්ණා කොටස් 20 අපි කියනවා පටවි කොටස් කියලා ඒක හැබැයි හරි කතාවක් නෙවෙයි. පස්සේ මම ඇයි කියන්නේ. එතකොට ඊළඟට පිට්ඨංසෙන් මම පුබ්බෝලෝ සංසේදෝ මේ දවස් වතාකේ ලෝසින්ඝානි කාලස්කාමුත්තං කියන කොටස් 12 අපි කියනවා ආපෝ කොටස් කියලා ඒකත් සර්ව සම්පූර්ණ කතාවක් නෙවෙයි. එතකොට අතන කොටස් 20යි මෙතන කොටස් 12යි කොටස් 22ක් තියෙනවා පටවිලා ආපෝ වශයෙන් අපේ ශරීරයේ. මොකද මේවා සර්ව සම්පූර්ණ නොවන්නේ කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් මංසන් කියන්නේ ඇතුලේ තියෙන මස් කෑල්ලක් ගත්තොත් ඒකට කියන්නේ පටවි කොටස් කියලානේ අස්සීමත් කායේ කේසා ලෝමානකා දංකා සදෝ මංසන් එහෙම කියනවනේ. මස් කියන එක ඇට මේ පටවි කොටස් කියලා. නැහැ. ඒ මස් කෑල්ල තුලක් තියෙනවා අනිත් ධාතු කොටස් හතර. ඒකේ යම් කිසි සෙතමනයක් තියෙනවා. ඒ සෙතමනේ ආපෝ ධාතුව ඒකේ යම් කිසි සීතලක් ආවුස්නයක් තියෙනවා. ඒක තේජෝ ධාතුව. ඒකේ වේලිලා පස්සවටපත් වෙන තදගතියක් තියෙනවා. ඒක පටවි ගතිය. ඒ මස් කැල්ල කිංදිච්ච ස්වරූපයක් තියෙනවා. ඒක ආපෝ ගතිය. මේ ආකර්ෂණය. මේ එතකොට ඒ අපි පටවි අධික නිසා ඒකට පටවි කොටස් එක්ක කියලා කතා කරනවා. සත්‍ය වශයෙන්ම අපේ ධාතු මනසිකාර භාවනාවක් කරනකොට මේ කොටස් දෙන්වෙන් වශයෙන් ඉස්සෙල්ලා අරගෙන ඒ විශේෂ කොටසක් තුලක් පවතින අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර වෙන් කර කර අපි බලන්න ඕනේ නියම සත්‍යයක් අවබෝධ වෙන්න. ඒ වගේම තමයි අපේ මේ සිත්තන්සෙන් මම් බුද්ධෝ ආදී වශයෙන් කියන වැක් කොටස් අතරම තියෙනවා. දැන් උදාහරණයකට අපි හිතමු කීලෝ කියලා ටිකක් ගත්තොත් ඒක ආපෝ ධාතුවක් කියලා කියනවා. නමුත් ওই නිදාගෙන ඉන්න පොඩි ළමයින්ගේ මේ කට දෙපැත්තේ ගොළු බෙල්ලෝ හැම යනවා. ඒක තමයි ඒකේ තියෙන පටවි ගතිය. ඒකේ තීත ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි ඒකේ තීජෝ ගතිය. ඒකේ වැගිරෙන ස්වභාවය තමයි ආපෝ ගතිය. ඒකේ තියෙන වායෝ ගතිය නම් ඇත්තට ප්‍රකට නැහැ. නමුත් මේ සෙන්සර් වාගේ දේවල් වල තින්දලා තියෙන ස්වરૂපය මේ වායෝ ගතිය. ඒ කියන්නේ සෑම කොටසක් තුළම අනිත් කොටස ගැස්සලා තියෙන අන්තර්ගත වෙලා තියෙන. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ කොටස් හයක්. වායෝ කොටස් හයක් කියන එකෙන් අදහස් ගන්න එකම වායෝ ධාතුව. කටයුතු කරන ආකාර අනුව නන්දාලා. උඩට ගමන් කරන වායෝ ධාතුවක් කියනවා උද්ධංගම වායෝ ධාතුව කියලා. ඇත්ත වශයෙන්ම වායෝ ගතියේ ස්වરૂපේ උඩට පහළට හරහට කොහාට හරි හිස් තැනකින් ගමන් කිරීම. ඒක ගමන් කරන බුද්ධිලෙක් නැහැ උඩට ගමන් කරන වායුව වායු දහසේම ක්‍රියාවලිය මම නිවීමේ ඉක්කා පිට කරන්නේ ඉක්කා වාගේ යනකොට මම නිවාගේ යනකොට උඩට ගමන් කරන වායු දහසුව සත්‍යයක් නොවන බව අපි අවබෝධ වෙනවා ඊළඟට අදුහකන වායු දහසුව කියලා පහළට ගමන් කරන වායු දහසුවක් තියෙනවා ඒ වායු දහසුව මේ මල මූත්‍ර පහ කරනකොට වාගේම ගමන් කරනවා කවුරුත් මේ බඩ ඇතුලේ ඉඳලා ආත්මයක් සත්‍යයේ පුද්ගලයක් ඵලයන් පුතේ කියලා පහලට සඳ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම වායෝ දහදී ක්‍රියාවලියෙන් තිබෙනුයි අර ඒවා පහලට ගමන් කරන්නේ. අපි මේක හරියට දැනගන්න ඕනේ. වායෝ දහසේ කර්තව්‍යයක් ඒක. ඊළඟට තව වායෝ දහසක් තියෙනවා බඩ ඇතුලේ තියෙන කුච්චය වායෝ ධාතුව කියලා. බඩ ඇතුලේ ඔය බඩ පුරවා දාලා වාගේ කතා කරන්නේ. ඒකත් එක්තරා වායෝ ධාතුවක් නම විතරයි වෙනස. එතන වායෝ ධාතුව. තව වායෝ ධාතුවක් තියෙනවා පොට්ටසය වායෝ ධාතුව කියලා බඩ වල ඇතුලේ ගමන් කරන වායෝ ධාතුවක්. තව වායෝ ධාතුවක් තියෙනවා අංගමංගාන්තරී වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ මේ දැන් අතක් පයක් කොළවනකොට දිග හරිනකොට ඒ ගමන් කරන්නේ එක්තරා වායෝකින් සමහර අය කියනවා චිත්ත ක්‍රිය වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ සිතින් හටගත් චිත්ත ක්‍රිය වායෙන් ගමන් ඒකට බැදී ඉතාම සුදුසුයි අංගමංගාංශාරී වායෝ ධාතුව කියන එක. මොකද චිත්ත ක්‍රිය වායෝ ධාතුව වෙන නොකර මේ අංගයන් එහාට මෙහාට කරන්න පුළුවන් සත්‍යයක් අපිට අත්දකින්න පුළුවන් එකයි අපි මේ කතාව කියන්නේ. ඒකට අංගමංගාංශාරී වායෝ ධාතුව කියන්නේ අත්පත් අත්පය එහාට මෙහාට දුරවනකොට අර වගේ මේ එහාට මෙහාට බලනකොට වායෝ ධාතුවක් අපේ ශරීරයේ තුල තියෙනවා. තව එකක් තියෙනවා අස්වාද පස්වාද වායෝ ධාතු ආස්වාද ප්‍රස්වාද වායෝ ධාතු. ඊළඟට මේ වායෝ ධාතු කොටස් හයක් තව තියෙනවා තීජෝ කොටස් හතරක්. දැන් අපේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.4යි. සෙන්ටිමීටර මිලිමීටර වලින් කියන්නේ. එතකොට උණ ගැනුණාට පස්සේ අපිට 99ට නැංගා 100ට නැංගා 100කට නැංගා ඔය වාදී වශයෙන් අපි කතා කරන්නේ සංකාප සීලෝ ධර්මයට. ඊළඟට අපි කියනවා ඇත් දැවිල්ල, කකුල් දැවිල්ල, බඩ දැවිල්ල යට පෙතුල් දැවිල්ල ආදී වශයෙන් ඒකට කියන්නේ සංසාපන සීලෝ ධර්මය. ඊළඟට අපේ ඇඟ මේ මුතු මොළොක්කට දිගුණට මුංජි කාලේ එන්නේ එන්නේ අපිටත් හොරාම තරුණ භාවය හොරකම් වී ගියේ යනවා. මොකටද මේ ජරාවට පත්වන්නේ, ජීර්ණයට පත්වන්නේ අර ජීවක හේතු ධාතු නිසා. තව එකක් තියෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවනවා. ලිප උදහාල් ටිකක් තියලා ගින්දර ටිකක් යටින් දාපුවාම මේ මහල් නැටිකින් බස් වෙනවා. කවුරුත් කරන වැඩක් නෙවෙයි ගින්දර රස්නේ විසින් කරන දෙයක්. මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවන්න පුද්ගලයෙක් නැහැ. තීජෝ ධාතුව විසින් මේ ආහාර දිරවනවා පාචකෝ තීජෝ ධාතුව කියලා එකට නම් කරනවා. මේ නම් වලින් අපිට ඇතිලක්. ඒවා ලේබල්, ඒවා සංඥා. මේ කොයි නමින් කතා කළත් එතන තියෙන්නේ තීජෝ ධාතුව පමණයි. ඒක නිසා මේ ශරීරයේ හැදිලා තියෙන පඨවි ආභෝ තේජෝ වායෝ ධාතු කොටස් අතර අපි අවබෝධ කරගන්න ඕනේ රූප නාම රූප ගැන බලනකොට රූපස්කන්ධේ බලනකොට ඊළඟට මේ රූප කොටස් මේ අතය, කකුලේ, නාසය, මූණය කියලා අපි මුලා කරන ස්වරූපේ ඊළඟට අවබෝධ කරගන්නවා. අපි ඉතින් අතන ලස්සනයි මෙතන ලස්සනයි කියලා අරගෙන මේවට ඇලිලා ඉන්නවනේ. ඒ ඇලෙන්නේ ඇත්ත ඇති හැටියෙන් නොදන්නාකම නිසා. මේ අතක් ගත්තොත් ඇතුලේ තියෙන්නේ ඇට කට්ටක්. ඊට උඩින් තියෙනවා මස් ටිකක්, නහර ටිකක්, මේ ටිකක් ඊට උඩින් සහපාද කුණු වෙච්ච බටර් වගේ නේද? ගොඩක් ඊට උඩින් කුණුහම් සුදු පාට හංකඩයක් ඊට උඩින් කුණුහම් කඩයක් මේ වචනත් මම කියන්නේ නිකන් ගෝලාහික වශයෙන් ඉනිසම මේ එතකොට මේ ටික එකතු වුණාම අපි කියනවා අසක්්‍ය කියලා. ඕවෙන් කුලුත් අපිට අසක් කියලා ගන්න දෙයක් නැහැ. ඒකෙත් තියෙන 60කටක් අරගත්තාම අපි ඒකත් නම් දානවා මේක වැලමිතේ ඇටය මේක බාහුවේ ඇටය මේක නාබට ඇඟිල්ලේ ඇති ඒ සංඥාත් ඇත්ත වශයෙන් මේවා ඇත්ත වශයෙන් බලනකොට අට්ටි යටි පමණයි. ඒවටත් අට්ටි යටි කියවට අර දහස් කොටස් අතර පමණයි. මෙන්න මේ විදිහට සෑම කොටසක් තුළම අපේ ශරීරයේ තුල තියෙන මේ පඨවි ආපෝ තීජෝ වායෝ කියන කොටස් අතර අවබෝධ කරගන්නට ඕනේ නාම රූප පරිච්ඡේද ඥානය. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ කියන කතාව මේ ඔක්කොටම තේරෙනවා. නමුත් ඒව අවබෝධ වෙන්නේ සංඥාවක් ප්‍රඥාවක් දෙකක්. උත්පත් කියලා අහලා දැනගන්න එකක් භාවනාවෙන් අත්දැකලා ලබන අවබෝධයක් එකක් නෙවෙයි දෙකක්. ඒක නිසා අවබෝධයේ හදවත තුලින්ම මතුවෙන්න ඕනේ. එහෙම අවබෝධයක් නැතුව අපිට නිවන් මඟ නිවන සාක්ෂාත් කරන්නට හම්බවන්නේ නැහැ. එතකොට මේ රූප කොටස් ගැනයි අපේ මේ කතාව. මේ රූප කොටස් අපි මුලා කරන අත මේක ආකාරයෙන් මේ රූප කොටස් වලට අපි ඇලිලා ඉන්නවා මමයේ මගේ කියලා හිතලා. බුදුරජාන් වහන්සේ දවසක් දේශනා කරනවා මහණෙනි මේ ජේතවනයේ ඉස්සල්ලාම ඉදිරියේ තියෙන රුදුන කාශ්‍යප මේ මේ තනකොළ මේ කෑලි අරන් මෙහෙම අරගෙන යනවා නම් උඹලා මම මගේ මම ගෙනියනවා මම ගෙනියනවා කියලා කියනවා දහනවා. අනේ නෑ බුදු පියාණන් වහන්සේ අපි එහෙම කියන්නේ. අන්න ඒ වගේම මහණෙනි මේ ශරීරයක් මර බාහිර රුදුන කාශ්‍ය දින කට්ට තමන් රුදුන කාශ්‍ය වලට සම කරලා ඉතන්නේ කියලා. එක්තරා ආම් වැඩ කරන වැඩ කරන්නේ අර බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සහ මේ ශරීරයේ තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් සමකරන්නට අපිට සමස්තයක් තියෙන්නට ඕන. මට එක්තරා හාමුදුර කෙනෙක් කිව්වා අවදානම් මම මේ දින කට්ට සමන් විදියට මගේ ශරීරය දකින්නද කියලා. මම hina වෙලන් කාරියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළේ මේවා අපේ නෙවෙයි මේ රූපය උඹලගේ නෙවෙයි මහණෙනි ඒක නිසා ඒක අතහරින්න. රූපං විච්ඡේන තුම්මා කන්තම් පජහත. අපි රූපය මම මගේ කියලා මෙහෙම අල්ලගන්නවා ගා උපාදාන කරනවා. නමුත් අපි නෙවෙයි යත්මාජකෝ වික්‍රේ රූපං අනස්සාසක්මා රූපං නාභාදාය සංවත්තන්ති සංවත්තති. මහණෙනි මේ රූපය උඹලගේ නුවණ නිසායි මේකින් ආබාධ උත්තර වෙන්නේ. මේක උඹලගේ නම් උඹලට ඕනෑ විදිහට පවතිනවා. මේක මේ විදිහට පවතිනවා කියලා හිතා ගන්න පුළුවන් එහෙම නෙවෙයි මහණෙනි උඹලට අවශ්‍ය විදිහට පවතින්නේ ඒක නිසා මේ රූපය අතහරින්න රූපය අතහරිනවා කියන්නේ සිතින් ඒක මමය මගේ කියලා අරගෙන ඒකට ඇලුමක් දක්වන එක ඇලීම ඒකේ කිසිම ඒකටම ගැටගෙන ඒක අජෝසනය කරගෙන ඒකේ දෙලිලා ඉන්න එක අයින් කරන්න ඕනේ මේකදී බුදුරජාණන් මේ ආනන්ද හාමුදුරුව දවසක් මංගී හාමුදුරුව එක්ක ගමන් කරනකොට විස්තරා කාන්තාවක් දැකලා මංගී හාමුදුරුව කියනවා ස්වාමීන් වහන්සේ මගේ හදවත රාග ගින්නෙන් දැවෙනවා මම පිච්චෙනවා මගේ හදවත ගින්නෙන් දැවෙනවා මට සහනයක් දැකලා දෙන්න ආනන්ද හාමුදුරුව තාමත්ම ඥානාන්විතව කීවා මේවා දහස් වශයෙන් බලන්නේ මේ ධාතු වශයෙන් බැලීම තුළින් අපට සත්‍ය සංඥාව ඉවත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉන්න කාන්තාවක් දැකලා මට ඕනේ නම් ගැහණියක් කියලා හිතන්න පුළුවන්. ඇස් වලින් ඔය ගැහණි රූපවල ගැහන්නේ නැහැ. පිරිමි රූපවලක් කිරි නැහැ. දහස් වලස් හතරක් ඉස්සයි කියන්නේ ඇස් ඇස් කියලා නේද? කිසිම වෙනසක් නැහැ. නමුත් අපේ සිත තුළ තියෙන සංඥාව නිසා මෙයා තරුණියක් එනවා මහලියක් මෙයා ලක්ෂණ ආදී වශයෙන් අපි සංඥා හරගන්නවා. ඒ සංඥාව වැරදි නිසාම අපි ඊළඟට ඒ තුළින් සංස්කාර ජනිත කරගන්නවා කුසල අකුසල සංස්කාර ජනිත කරගන්නවා මෙන්න මේ වැරදි වැරදි ක්‍රියාවලිය නිසා අපේ සංස්කාර ගමන එන්න එන්න එන්න එන්න පිටිනවා මේ සංසාර ගමන පිට කරන්නට නිවන් මඟ ගමන් කරන්නට මේවා දකින්න ඕන. අවබෝධයෙන් තොරව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව පංචස්කන්ධයේ අවබෝධයෙන් තොරව නම් ලබන්නට බැහැ. එහෙම නිකන් එකපාරට ලැබෙන නිවනක් දිනනවා නම් කලින් සංසාරේ මුදුරට පළපොක්ක්ක් දින පාරමී ශක්තිය පිළිච්ච කෙනෙක්යි ඒකත් ඉස්සරේ. නැති කෙනෙක් මේවා ප්‍රමාණිකූලව අවබෝධ කරගන්න ඕන. එතකොට අපි දැන් කතාව 5ට 20ක් නිසා විනාඩි 20ක් සාකච්ඡා කරන්න කියලා. මේ අපේ රූප සමුදය රූපේ ඇති වෙන හේතුව දැන් කල්පනා කරලා බලන්න. ඉතින් දැන් කියන්නේ මේ බාහිර ලෝකයේ ඇති වෙන රූප අපට අවශ්‍ය නැහැ. මේ පංචස්කන්ධ සංඛ්‍යාතනේ මම මගේ කියන රූප ඔබ ඇති වෙන හේතුව. රූප ඇති වෙන හේතු මේ පවතින රූප ඇති වෙන හේතු හතරක් තියෙනවා කර්ම, චිත්ත, විත්තු, ආහාර කියලා. ඒ කියන්නේ දැන් ඉපදිච්ච රූපයක් පවතිගෙන යන්නට කර්ම ශක්තියක් අවශ්‍යයි. ඒ ඇස් අන්නාස ආදී ඉන්ද්‍රයන් දෙයින්ම කම්මජ රූපයි. කර්මයෙන්ම හටගත්. ඊළඟට සිතිනුත් මේ රූප හට ගන්නවා අපේ සිත තරහ ගිය ගමන් මූණ මල් එහෙම කල් වෙනවා විමුක්ති වෙනවා දන්නවනේ එතකොට ස්වરૂපේ ප්‍රබෝධයක් ඇති වෙච්ච ගමන්ම සතුටක් ඇති වෙච්ච ගමන්ම සිත මුණෙන් මුණෙලි වෙනවා හොඳ මුද්ද වෙනවා ඒ කියන්නේ සිතිනුත් රූප හට ගන්නවා ඊළඟට සීත උෂ්ණ කියන කිස්තු වලින් ස්වභාවයට ගන්නවා ප්‍රධාන එක ආහාර වලින් ස්වභාවයට ගන්නවා මේ දැන් පවත්නා රූප කොටස් හතර. එතකොට මේ ප්‍රතිසන්දේගෙන දෙන්නට අර බාහිර වූ මවගේ සහ පියාගේ ධාතු කොටස් මම කියා ගනිමින් එතන එල්ලිලා ප්‍රතිසන්දි විඥානයක් ගෙන දීම නිසායි මේ රූප කොට නැවත නැවත ඇති වී ඇති වී යන්නේ සංසාරයේ පුරා ගමන් කරන්නේ. ඒක ඇති වෙන හේතුවක් කියනවා එතන පටිච්ච සමුප්පාදයේ අනිත් පැත්තට කරකවලා අපිට බලන්න සිදු වෙනවා මොකද්ද ඇති වෙන්නේ අන්න එනවා අවිද්‍යාව සංඛාර උපාදාන සංඥා භව මේවා අපි පසුව පටිච්ච සම්පදායේ විස්තර කරනකොට විස්තර කරන්නම් පොය දවසේ අද අපේ වේලාව නැහැ මොකද අවිද්‍යා නිරෝධයක් නැතුව අපිට මේ සංස්කාරයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා නිවන අත්දකින්න බෑ කර්මස්කාරයෙන්ම ඒක නිසා මේවා ගැන පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕන. එතකොට ඒ රූප සමුදේ කියන්නේ ඊළඟට අපි රූප සමුදේ කිව්වනම් ඇති වෙන හේතුව කිව්වනම් රූප නිරෝධයක් ගැන කතා කරන්න ඕනේ රූපේ නැති වෙන. සිංහාටත් තේරෙන පොඩි කතාවක් කියලා ඒක නතර කරන්නම්. එක්තරා වික්ෂුවක් කිය බුදුඥානන් වහන්සේ වැඩ ඉන්න කාලේ විද්ධි සම්පන්නයි අහස දෙන්නේ යන්න පුළුවන් විද්දී ඒකට කියන්නේ ධාතු පරිවේශක භික්ෂුව කියලා සූත්‍රයේ සඳහන් වෙන එක මම මේ කතා කරන්නේ. මේ භික්ෂුවට ඕන එකම තිබුණා මේ පඨවි ආපෝ තේජෝ වායු කුලෙද නැති වෙන්නේ කොතෙන්ද නැති වෙන්නේ කියලා කරන්නේ. මම මේ රූප නිරෝධය ගැන කතා කරන්නේ. මේ ආදී ප්‍රධාන දිව්‍ය ලෝකෙට ධාතුම්මා අපි නම් ඕක දන්නේ නැහැ ඊළඟ දිව්‍ය ලෝකෙට යන්න. ඊළඟ එකට ගියා ඒගොල්ලෝ අපි නම් මේකට දන්නේ නැහැ දුන්නේ මේකට යන්න. ඕමෝම හතර පහ හය විදිහට හැදියා පරිණිත වශවත්ටි ඉතින් ඊට පස්සේ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම පාසකයේ පහළම කියන බ්‍රහ්ම ලෝකයයි නම් දන්නේ නැහැ කියලා. එහාට ගියා ඒගොල්ලෝ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම ස්වභාවය කියන්නේ දෙවෙනි බ්‍රහ්ම ලෝකය. තුන්වෙනි එකට ගියා මහා බ්‍රහ්මයා ගාවට එතෙන්දී ගිහිල්ලා කිව්වා ඔව් නියම දැන තමයි ආවේ අපි තමයි මේ ලෝකයේ වසවත්ති වශයෙන් පාලනය කරන ලෝක පාලක ලෝක මාමක කෙනා මමයි කියලා මහා පුරුෂාර මැදිගුවා මේ විශ්ව ඇහුවා මේ මම ඕව අහන්න නෙවෙයි යාළුනේ රූප පඨවි ආපෝ තේජෝ නැති වෙන තැන යනවා දෙපාර තුන් පාරක්ම අර විදිහට මම ප්‍රසාරම් දෙවුවට පස්සේ මේ බක්ඥා කිව්වා ඕක බුදුහාමුදුරන්ගෙන්නේ අහන්න තියෙන ඕකෝ මේ මේ වික්ෂුව ආපෝ බුදුහාමුදුරගාට වැඩියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නැවක යනකොට මානම් මේ වික්ෂුව මිනිසු වුණා සතෙක් කුරුල්ලෙක් ඇති කරනවා උඩට දානවා ගොඩ බිමක් තියෙනවා නම් ඌ ගොඩ බිම දිහා බලාගෙන ඉකිලෙනවා නැත්නම් ආපහු කුඹේටම වහනවා ඒ වගේ උඹත් මේ රට වටේ ලෝක වටේ රවුම් ගහලා රවුම් ගහලා මෙතනම ආව නේද මේ ප්‍රශ්නයක් වැරදි රූපේ නැති වෙන තැන නෙවෙයි රූපේ නොපිච්චෙන තැන මොකද්ද කියලායි අහන්න ඕන අන්න ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යස්ස ආපෝච තේජෝච වායෝ පඨවීන කහදති විඥානස්ස නිරෝධේන එත්තේතේව රුචති එතනදී බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගැඹුරුම ධර්මයක් මේ රූප නොපිහිටන තැන පඨවි ආපෝ ධාතු නොපිහින තැන රූප නිරෝධේ මොකද්ද මේව විස්තර කරන්න වෙලාවක් නැහැ විඥානස්ස නිරෝධේන රහත් වහන්සේගේ ත්‍රිසිතයෙන් මෙන්න මේ රූප නොකීතන ගණක් ඉස්සර වෙනවා. රූප නිරෝධය අන්නේදායි. ඒකට දැන් පහට කාලයි අපි නවත්තන්න ඕන. අපි පසුව මේක ගැන තව ටිකක් විස්තර කතා කරමු.